එතකොට එතනදී සාකච්ඡාව අන්තිම හරියේදී අන්තිම මැද හරියේදී සන්දක පරිබ්‍රාජකයා අහනවා ආනන්ද සාන්නහන්සේගෙන් මොකද්ද මේ භාගතුන් වහන්සේ ගන්නන ඉගැන්වීම කියන එක. එතකොට ආනන්ද සායනහද මේ කරගෙන ආපු විස්තරය තමයි අපි දේශනාවට මාතෘකාව විදිහට තියාගත්තේ ගිය සතියේ ඊට කලිනුත් ඒකේ දැන් මේ කියන කරුණු ටික මේ සීලය පිළිබඳ එහෙම නැත්නම් ඉන්දිය ඉන්දිය සංවරය එතකොට සම්පජානකාරී වෙන ඒ කරුණු ටික සන්දක සූත්‍රේ නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ පෙය්‍යාලන් දාලා. ඒ කියන්නේ ඒකට අන්තර්ගත වෙන්න ඕනි. නමුත් මේ ඒක තියෙන්නේ කන්දරක කියන සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ ඒකේ සන්දක සූත්‍රය කියලා තියෙනවා මේ කන්දරක සූත්‍රය බලන්න කියලා. ඒකේ තමයි මේ දීර්ඝ විස්තරය තියෙන්නේ. එතකොට කවුරු හරි සන්දක සූත්‍ර බැලුවොත් ඒකේ පෙය්‍යාලන් දාලා තියෙන්නේ මේ ඒකේ මේ විස්තරේ නෑ. එතකොට කාට හරි මේ සූත්‍රය බලන්න ගිහිල්ලා මේ ටික තිබුණේ නැත්තම් බලන්න කන්දරක සූත්‍රය. ඒකේ තමයි තියෙන්නේ මේ දීර්ඝ විස්තරේ. කොහොමටත් භාගතුන් වහන්සේ ඕනම මේ භාවනාවක් එහෙම නැත්තම් කමටහනක් විස්තර කරන්න කලින් මේ කරුණු ටික විස්තර කළා තමයි සීලවා හෝති ඉන්ද්‍රිය සංවරෝ හෝති සම්පජානකාරී හෝති කියන මේ කරුණු තුන විස්තර කරලා තමයි ඒ අනිත් භාවනා මොනවා හරි කමඨහනක් ගැන හරි මොනවා හරි විස්තර කරනවා නම් ඒ විස්තරයට එන්නේ. ඉතින් මෙතනත් ඒ වගේ සීලය ගැන විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ගැන තමයි අපි ගිය සතියේ දේශනාවට ඉදිරියෙන් තියාගත්තේ ඉන්ද්‍රිය සංවරය කොහොමද අපි කරන මේ භාවනාව හරහා එහෙම නැත්නම් අපි කරන මේ සතිමත් වීම හරහා මේ කරුණු ටික සූත්‍රයේ විස්තර කරලා තියෙන කරුණු ටික ඉන්දිය සංවරයේ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඊට පස්සේ මං හිතන්නේ අපිට දැන් ගිය සතියේ අපි සාකච්ඡා කරා කොහොමද මේ එහෙම බාහිර අරමුණකට ගියාම සද්ද රූපයක් සද්දයක් වගේ දෙයක් අපි සතිමත් වෙන උත්සාහවත් වෙනකොට ඒ වගේ දෙයකට හිත ගියාම කොහොමද නැවත අපි ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයට එහෙම නැත්නම් කයට එන්නේ කියන එක ඒ වගේම මේ ඒ කයට ආවට පස්සේ කොහොමද කයත් එක්ක ඉන්නේ ආදුනික මනසක් හදාගෙන එහෙම නැත්නම් ආදුනික විදියට තමන්ගේ කය දිහා බලාගෙන තමන් අද මේ දැන් පටන් ගත්තා වගේ එහෙම නැත්නම් මේ දැන් මේ මොහොතේ මේ අරමුණ අපි කලින් දැකපු ඒවා මතක් කරන්න යන්නේ නැහැ මේ මොහොතේ Taman ඒක දිහා දැක්කා වගේ ඊට ඊට කලින් කවදාවත් දැක්කේ නැති දිහා බලනකොට අපි බලන්නේ අලුතෙන් දෙයක් දිහා. අන්න ඒ වගේ ආධුනික මනසක් ඇති කරගෙන කොහොමද අරමුණ දිහා බලන්නේ? කොහොමද අරමුණේ අංග ප්‍රත්‍ය විස්තර බලන්නේ කියන එක අපි සාකච්ඡා කරා. එතකොට මේ ඉබේම Taman අරමුණත් එක්ක ඉන්නේ අරමුණත් එක්ක පිහිටලා ඉන්නවා. නැවත අරකට අර අරක අපිට බාධාවක් වෙන්නේ අර තරම්. අපිට සමහරට ඒ අරමුණ තාමත් අපිට සද්දයක් නම් ඒ සද්ද ඇහෙනව වෙන්න පුළුවන්. නමුත් අපේ අරමුණත් එක්ක අපිට ඒකේ අරමුණේ ලක්ෂණ බලන්න බලන තාක්කල් ආධුනික මනසක් එක්ක බලන තාක්කල් ඒකත් එක්ක ඉන්න පුළුවන්. අපිට වෙන්නේ හුඟක් වෙලාවට ඒ අරමුණේ තියෙන ආධුනික බව නැති වෙලා අපිට හිතෙනවා මේක මේ දන්න දෙයක් කියලා අර බාහිර අරමුණ ගැන තමයි අපිට ආධුනික ගතියක් ඇති වෙන්නේ. ඒක මොකද්ද කියලා හොයන්න යනවා. ඒක නැති කරන්න තමයි අපි මේ අලුත් දෙයක් විදියට මේක දිහා බලන්නේ බලනකොට සිද්ධ වෙන්නේ මේකේ මේ සම්පූර්ණ අලුත් ගතියකින් නැවුම් ගතියකින් අරමුණ පේන්න ගන්න ඔයකේ කවදාවත් මීට කලින් දැකපු නැති දේවල් පේන්න ගන්නවා මීට කලින් අපි දන්නවා කියලා හිතාගෙන අපි ඇත්තටම දන්නව නමුත් බලලා නැහැ. ඉතින් ඒක වැටහෙන්නේත් ඒ විදිහට අපි මීට කලිනුත් මේක දන්නවා හැබැයි මේක තිබිලා තියෙනවා මම බලලා නැහැ. ඉතින් ඕකම තමයි අපි මේ අවබෝධ කරන්න යන සත්‍ය ගැන නිවන ගැනත් තේරෙන්නේ. නිවන එහෙම එහෙම දකින්න දෙයක් නෙවෙයි වුණාට නමුත් ඒ යම් යම් අත්දැකීම් අපිට එනවා. තමන් මුළු ජීවිතේම මේකත් එක්ක ඉඳලා තියෙනවා. මේ ඒකට අවධානයක් දීලා නැහැ. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ඕවර්ලුක් කියලා. මේ බාහිර අනිත් දේවල් වලට අවධානය දෙන්නේ තමන් ගැන තමන් නිරන්තරයෙන් ජීවත් වෙච්ච ඒ ස්වභාවය ගැන අපි දන්නේ ඒක දිහා බැලෙන්නේ ඉතින් අන්න ඒක නැති කරන්න තමයි අපි මේ ඒකට හුරු කරන්න තමයි ඒ සත්‍යයට ටික ටික ලං වෙන්න තමයි අපි මේ වගේ අරමුණක් අරගෙන බොහොම කෙලෙස් ඇති කරන්නේ නැති එහෙම නැත්නම් රාගයේ දේශය ඇති කරන්නේ නැති අරමුණක් අරගෙන ඒක දිහා නැවත නැවත ඇසුරු කරන ආධුනික මනසක් එක්ක එතකොට ඒකේ පැතිකඩවල් බලන්න හුරු වෙනවා ඊට පස්සේ භාගතුන් වහන්සේ කියනවා මේ ඉන්ද්‍රිය සංවරයට ආපු කෙනාට සම්පජානකාරී වෙන්න කියලා. ආපු කෙනාට කියන්නේ මේව රේකී ක්‍රමයට යන එකක් නෙවෙයි. අපි ඉන්ද්‍රිය සංවරෙත් හුරු වෙන ගමන් කයත් එක්ක ඉන්නත් හුරු වෙනවා. ඒතකොට ඉන්ද්‍රිය සංවරයට ආවට පස්සේ නැත්නම් කයට හිත තියාගන්න හුරු වුණාට පස්සේ ඒ කෙනාට කයේ කයට සම්පජානකාරී වෙනව හැරෙන්නේ. එහෙම නැත්නම් කයට තිහිනුවනත් එක්ක කය ඇසුරු කරනව හැරෙන්න වෙන මොනා කරන්නද? වෙන කරන්න දෙයක් දැන් කයට හිත ඇවිල්ලා තියෙන්නේ. කයට හිත ආවනම් බාහිර අරමුණු වලට අවධානයෙන් ඒ වයින් පැත්තකට වෙලා කයත් එක්ක ඉන්න හුරු වෙලා නම් තියෙන්නේ. ඊට පස්සේ කයත් එක්ක ජීවත් වෙනවරනේ වෙන කරන්න දෙයක් නැහැනේ. එතකොට කරන්න තියෙන්නේ තමන් එදිනෙදා වැඩ කටයුතු කරනව නම් එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානයේ ඉදිරියෙන් තියාගෙන ඉන්නව නම් ඒ හැම වෙලාවකම ඒක ඒකත් එක්ක සිහිනුවණින් ඇසුරු කරනවා එතකොට ඒ සිහිනුවන කියන එක. එහෙම නැත්නම් සම්පජානකාරී බව හොඳට සිද්ධ වෙන්නේ ඒ කරන කටයුත්ත. එහෙම නැත්නම් භාවනා ආරමුණ වේවා, තමන් කරන කටයුත්ත වේවා ඉබේ කෙරෙන ස්වභාවයට ආවම. ඒ වෙනකන් අපි සංස්කරණය කරනවා. එහෙම නැත්නම් උදාහරණයක් ඉදිරි කියනවා නම් අපි ආනාපාන සතිය නම් ආනාපාන සතිය බලන්න පටන් ගත්ත කාලය මෙතනින් ණයට මතක මතක ඇති අපි මුල් කාලේ ආනාපානය දිහා බලනකොට ආනාපාන වෙනස් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් ඒක මේ ඔන්න හුස්ම තද වෙනවා කියනෝ අර සාමාන්‍ය හුස්ම ගන්න ස්වභාවය වෙනස් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අපිට බෑ අරමුණෙන් පැත්තකටලා. එහෙම නැත්නම් ඒ අර ඉබේ කෙරෙන්න ඇරලා ඒක දිහා බලන් ඉන්න බෑ අපිට අපි අරමුණ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒක අල්ලනවා අරමුණ ඇසුරු කරන්න මේ අපිට හුරු නැහැ. ඉතින් ඒක තමයි ওই අනෙක් කටයුතු වෙන්නේ අපි ඕනම අරමුණක් ඒ ඒකෙන් පැත්තකට වෙලා එහෙම නැත්නම් ඒකට යම්කිසි බැලන්ස් එකක් ඇතුව තුලණය කරගෙන ඇසුරු කරන්න අපිට හුරු නැහැ. අපි එක්ක අරමුණ ප්‍රතික්ෂේප කරන ප්‍රතික්ෂේප කරනවා කියන්නේ තැල්ලීමක්. එහෙම නැත්නම් අපි අරමුණ බොහොම කැමති වෙලා ඒක අල්ලනවා. එතකොට වෙන්නේ අර සාමාන්‍ය බැලන්ස් එක නැති වෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතයේ තියෙන උප්පත්තිය පටන් සම්පූර්ණ තුලණය වීමක් තියෙන්නේ අපිට චූ කරන්න ඕන නම් අපි චූ කරනවා. කක්ක කරන්න ඕන නම් කක්ක කරනවා. ඒ අවශ්‍යතාවයේ කයට ආවම කයෙන් ඒක පෙන්නනවා. ඒකට අපි මේ දේවල් කරනවා මේවා වෙනස් වෙන්නේ ශිෂ්ටාචාර වුණාට පස්සේ. ශිෂ්ටාචාර වුණාට පස්සේ අපිට වැසිකිළ යන්න වුණාම ඒක ඒ අවස්ථාව සුදුසු නැති වෙන්න පුළුවන් නිකන් අපිට අදහස් දාලා තියෙනවා මෙතන මේක කරන්නේ කොහොමද නෑ වැසිකිළියකට යන්න ඕන. ඉතින් ඒක නෑ ශිෂ්ටාචාර නොවිච්ච කෙනාගේ එහෙම නැත්නම් තිරිසන් සත්තුන්ගේ ඒක නෑ. කයෙන් අවශ්‍යතාවය ආවම ඒකේ ඒගොල්ලෝ කරනවා. එතකොට ඒකේ සම්පූර්ණ තියෙන්නේ මේ ඒ දේ සිද්ධ වෙන්න සිද්ධ වෙන එක ඉබේ සිද්ධ වෙන එකක්. හැබැයි තිරිසන් සත්තුන්ට නෑ ඒක ගැන දැනුවත් වෙන්න එහෙම නැත්නම් ඒක ගැන ප්‍රත්‍යවේක්ෂණයක් කරන්න හැකියාවක්. මිනිස්සු වෙච්ච අපිට තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ සම්පජානකාරී වෙනවා කියලා ඔය කරන්න තියෙන්නේ ඒකේ එතෙන්දි සිද්ධ වෙන්නේ අපි අරමුණක් අරගෙන ඒ අරමුණ පුළුවන් තරම් ඒක ගැන ඒකේ අංග ලක්ෂණ බලන එක මම ඒක කොහොමද වෙන්නේ කියන එක විස්තර කරන්නම් ඉස්සරහට දැන් අපි හුඟක් වෙලාවට ඔය කෙලෙස් අරමුණු ඒවත් එක්ක කටයුතු කරද්දී සිද්ධ වෙන්නෙම අපිට ඔය මේ දැන් කලින් කිව්වා වගේ අපි සමහර අරමුණු වලට කැමති සමහර අරමුණු වලට කැමති නැහැ. ඉතින් ওই දෙක එනකොට අපි අර සාමාන්‍ය අපි මේ ගොඩාක් අරමුණු තියෙද්දි අපි කැමැති අකමැති අරමුණු ටික තෝරලා ඒවත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ අර කයෙන් හා මනසෙන් සිද්ධ වෙන බැලන්ස් එක. එහෙම නැත්නම් තුලණය වෙන්න අරින ඒවට ඉබේ වෙන්න ඇරලා අපිට බලන් ඉන්න හැකියාවක් අන්න ඒක නැති වෙනවා. ඒ අපේ මනසේ යටින් ක්‍රියාත්මක වෙන කෙලෙස් නිසා අපිට කොහොමටත් කොයි වෙලෙත් අරමුණු ගොඩාක් එනවා. ඒක අරමුණක් නෙවෙයි. අපි හුරු වෙලා තියෙන්නේ ගොඩෙන් එකක් තෝරලා ඒ හරහා එක්ක කතන්දර ගොතන්න එහෙම නැත්නම් අපි ඇත්තටම තමන් කියලා වෙන කෙනෙක්ට අඳුන්වන්නෙත් අපිව තෝරගත් අරමුණු කොට. අපි වෙන කෙනෙක්ට දැන් තමන් අඳුන්වලා දෙනවා නම් අපි අඳුන්වන්නේ කොහොමද? මං අරකට කැමති මගේ නම මෙහෙමයි ඒකත් අපිට තෝරලා දීපු එකක්. අම්මා තාත්තා හරි සමාජයෙන් හරි අපිට දාපු එකක්. මං මං අර දෙයට කැමති මම නම් මේවට කැමති නෑ මං අර වැඩේ කරන්න කැමති මට මෙහෙම එකක් තියෙනවා මට මෙහෙම ඩිග්‍රියක් තියෙනවා අරකයි මේකයි කියලා ඔය කියන්නේම අපි අපි අර අල්ලගත්ත දේ අපිට කියනවනම් කියන්න කෙලවරක් නෑ දේවල් තියෙනවා හැබැයි අපි අල්ලගත්ත විශේෂ දේවල් ටිකක් තියෙනවා අපි අන්න ඒ දේවල් ටික තමයි ඔය Taman කියලා විස්තර කරන්නේ ඒව එකක්වත් Tamanට අයිති දේවල් නෙවෙයි. ඒව එකක්වත් Taman තුල අපි තුල උප්පත්තියෙන් තිබිච්ච දේවල් නෙවෙයි අපි පස්සේ ආපු දේවල් ටිකක් Taman කරගෙන ඔය විස්තර කරන්න යනවා. එතකොට ඒ ඒ අරමුණු, ඒ දිහා ඒ හොඳ නරක ආදේශ වෙන්නේ Tamanගේ තියෙන ආකල්ප අනුව. ඒ ආකල්ප අනුවයි ඒ අරමුණු තෝරන විදිය සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් අපි වගේ අපි ওই අරමුණු තෝරන විදියට ඒ විදියටම තෝරන අය ඉන්නවනම් අපි ඒ අයට විශේෂයෙන් කැමති වෙනවා. එහෙම නැතුව අපි තෝරන විදියට නෙවෙයි අනිත් අය දේවල් දිහා බලන වෙන ආකල්ප විදියට නම් වෙන ආකල්ප වලින් නම් අපි අපි තෝරන විදියට නෙවෙයි නම් අනිත් අය තෝරන්නේ අපි ඒ ඇසුරු කරන්නේ ටිකක් නිකන් අප්සෙට් නිකන් මං වගේ නෙවෙයි ඌ නිකන් අප්සෙට් කියලා ටිකක් මේ ඇසුරු කරන්න ටිකක් මැලි ගතියක් අපිට එනවා. මොකද තේරෙනවා මේ නිකන් ගැලපෙන්නේ නැති ගතියක්. ඉතින් ඒ සිද්ධ වෙන්නේ අපි අර අපි දකින විදියට අපි තෝරන්න හුරු වෙච්ච දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් වලට විරුද්ධ වෙනවා. එහෙම නැත්නම් අපේ අපේ ආකල්ප ටිකක් තියෙනවා කොහොමද මේ දේවල් වෙන්න ඕනේ කියලා. ඒ ආකල්ප එකක්වත් අපිට උප්පත්තියෙන් ආපු දේවල් නෙවෙයි. පස්සේ ඇතිවෙච්ච දේවල් කොටින්ම අපේ නම එහෙම නැත්නම් මම සුදුයි මම කළුයි මම උසයි ඔය කියලා අපි ශරීරය ගැන කියන්නේ. ඔය කියන තාක් දේවල් පව අපිට උප්පත්තියෙන් තිබ්බේ නැහැ අපිට අදාහකට තිබ්බේ නැහැ මේ කයත් තියෙනවා මං කොහොමද මෙහෙම දෙයක් කිසිම දෙයක් නැහැ අපිට තියෙන හුදු දැනුවත්භාවයක්. ඉතින් ඒ தත්ත්වයට ආවට පස්සේ අපි එහෙම තෝරන්නේ නැත්තම් තමන් කවුද කියලා තව කෙනෙක් අඳුන්වලා දෙන්න බැරි වෙනවා. ඒක නා ගොළු වෙනවා. මොකද මේ කිසිම දෙයක් එයාට තේරෙන්න ගන්නවා මේ මට අයිති දේවල් නෙමෙයි, Tamanට අයිති දේවල් නෙමෙයි. අපි මේ අඳුන්වලා දෙන බාහිර දේවල් ටිකක්, හුරු වෙච්ච දේවල් ටිකක්, පරණ හුරු ටිකක්. මම අරවට කැමති මේවට කැමති කියලා ඔය කියන්නේම අපි හුරු වෙච්ච දේවල් ටිකක් යුවයින් මේ තමන් කවුද කියලා අඳුන්නන්නත් බෑ. අඳුන්නනවයි කියන්නේ තමන් කවුද කියලා තමන් අඳුරගෙන නෑ. ඉතින් අපි ඔය සංසාරයක් ওই විදියට අරමුණු තෝරලා හුරු වෙලා දැන් අපිට අරමුණු තෝරන්න නැතුව ඉන්න බැරි නිසා එහෙම නැත්නම් අපේ යට ඒවා ක්‍රියාත්මක වෙනෝ ඒ දේවල් ඒ කෙලෙස් එහෙම නැත්නම් ඒ හුරු ක්‍රියාත්මක වෙනෝ අපිට තෝරන්න නැතුව ඉන්න බෑ ඒ නිසා ආරම්භකයට අපි පටන් ගන්නකොට භාවනාව අපි එක අරමුණක් තෝරගෙන පුළුවන් තරම් ඒකත් එක්ක ඉන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ අපි එක අරමුණක් ඔය තෝරලා කරන්නේ මුළු ලෝකයක් අරමුණු පැත්තකට කරන එක ඒක උපායක්. මුළු ලෝකයක් අරමුණු අපිට මේ තෝරන්න නැතුව ඉන්න බැරි නිසා අපේ වටේ තියෙන ගොඩාක් අරමුණු තියෙනවා අපි ඒවයින් කොටස් එක එක දේවල් අපි තෝරනවානේ. අන්න ඒ ටික නොකර ඉන්න බැරි නිසා අපි ඒ අරමුණු වලින් අපේ තියෙන ගොඩාක් අරමුණු වලින් අපිට නිතර නිස ඇසුරු කරන්න පුළුවන් නොමිලේ ඇසුරු කරන්න පුළුවන් නොමිලේ අපිට ලැබෙන කෙලෙස් ඇති කරන්නේ නැති හුඟක් වෙලාවට කෙලෙස් ඇති කරන්නේ නැති එකක් නම් පහසුයි රාගය දේශය ඇති කරන්නේ නැති උපේක්ෂා සහගත උපේක්ෂා රසයක් තියෙන අරමුණක් අරගෙන අපි පුළුවන් තරම් ඒකත් එක්ක ඉන්න උත්සාහවත් වෙන. ඒකෙන් සිද්ධ වෙන්නේ ওই ලෝකයක් තියෙන අරමුණු අපිට තෝරන්න නැතුව ඉන්න හැකියාව ලැබෙනවා. ඒ අරමුණු වලින් පැත්තකට වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි මේ එක අරමුණක් තෝරගන්න. එතකොට මේ මේ තනි අරමුණ අපිට මුළු ලෝකයක් වෙනවා ඒ වෙලාවට. මුළු ලෝකෙම දැන් මේ අරමුණ. අපි මේකත් එක්ක අසුරු කරගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඒ තෝරගත් අරමුණේ පුළුවන් තරම් විශේෂ ලක්ෂණ බලනවා. ඒ බලන්න බලන්න සිද්ධ වෙන්නේ අරමුණ අපිට හොඳට හුරු වෙනවා. ඒ අරමුණේ පැතිකඩ බලන්න බලන්න සිද්ධ වෙන්නේ ඒකත් එක්ක අපි ඉන්න හුරු වෙන ඒක අපි නිකන් අපි මුලින්ම පිඟානක් හොදනවා නම් ජීවිතේ පළමු වතාවට අපිට ඒක විශේෂයෙන් දැන් අපිට සාමාන්‍ය හුරු නැත්තම් ඒක අපිට ඒක විශේෂයෙන් අල්ලලා ඒකේ කොහොමද මේක දැනෙන්නේ කොහොමද රස්නේද සීතලයිද මේක සිනිඳුයිද ගොරෝසුයිද ඒක කොහොමටත් බැලෙනවනේ අරමුණ අඳුන ගන්න ස්වභාවයක් තියෙනවනේ. අන්න ඒක අපි මෙතෙන්දි විශේෂයෙන් දැනුවත්ව කරනවා. කොහොමඩත් අපිට අලුතෙන් අපි කවදාවත් අත්දකපු නැති අරමුණක් ආවම අපි ඒක ඒ අරමුණේ ලක්ෂණ ටික අපිට බැලෙනවා. ඒ අරමුණ අපි මීට කලින් අඳුනගෙන නැත්තම් නැත්තම් අපේ අදහසක් නැත්තම් මේ අරමුණ මම දැනටම දන්නවා කියලා අදහසක් නැත්තම් ඒක කොහොමදත් බැලෙනවා. අපි දැන් මේක මේ අරමුණ, අපි තෝරගත් අරමුණේ ඒක විශේෂයෙන් දැනුවත්වම කරනවා ආධුනික මනසක් ඇති කරගෙන. අපි කවදාවත් දැක්කේ නැති දිහා දෙයක් දිහා බලනවා වගේ මුලින්ම දැක්කා වගේ ඒක දිහා බලනවා ඒකේ ලක්ෂණ ටික බලනවා. එතකොට වෙන්නේ ටිකෙන් ටික මේ විශේෂ ලක්ෂණ ටික නැති වෙලා පොදු ලක්ෂණ ටික. එහෙම නැත්නම් වෙන වෙනම බලපු ලක්ෂණ ටික හොඳට හුරු වුණාට පස්සේ ඉබේම පොදු ලක්ෂණ ටික. එහෙම නැත්නම් ඒ අරමුණ සම්පූර්ණ වශයෙන් අල්ලලා ඒ අරමුණේ පොදුවේ තියෙන ලක්ෂණ ටික බැලෙන තැනකට ඉබේම යොමු වෙනවා. ඒක උදාහරණයක් විදිහට ගන්නවා නම් අපි බයිසිකලයක් පදින්න ගත්තම අපි කවදාවත් බයිසිකලයක් පැදලා නැත්නම් ওই බයිසිකලේ පදින්න අරගෙන අපි දැන් පැඩල් එක පදින විදිය හුරු නෑනේ පැඩල් එක කකුල් දෙකට තියලා කරකවන එක. ඒක හුරු නැත්තම් දැන් අපිට බයිසිකලේ තියෙන කොටස් ගොඩක් එකක් හැන්ඩල් එක අපි පාලනය කරගන්න ඕනේ. හැන්ඩල් එක හරවන විදිය දැනගන්න ඕනේ. ඊළඟට පැඩල් එකෙන් කරකවන්න ඕනේ. දැන් ওই දෙකම ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ බයිසිකලයක් පදින්න ඕන නම්. එතකොට පැඩල් එක කරකවන එක අපිට හුරු නැත්නම් අපිට සම්පූර්ණ අවධානය පැඩල් එකට දෙන්න වෙනවා. වම් කකුල පල්ලෙහාට යනකොට දකුණු කකුල උඩට එනවා. දකුණු කකුල පල්ලෙහාට යනකොට වම් කකුල උඩට එනවා අපි කවදාවත් ඕක කරලා නැත්තම් නිකන් එක තැන තියෙන බයිසිකලයක හරි ඕක කරලා නැත්තම් ඕක කරන්න හුරු නෑ. ඉතින් අපිට සම්පූර්ණ අවධානය පැඩල් එකට දෙන්න වෙනවා. එතකොට වෙන්නේ හැන්ඩල් එක ගැන අවධානය නැති වෙනවා. හැන්ඩල් එක හරවන එක ඒකට තියෙන අවධානය එහෙම නැත්නම් බයිසිකලේ බැලන්ස් කරගන්න ඒ අවධානය නැති වෙනවා. එතකොට වෙන්නේ සම්පූර්ණයෙන් මේකට දුන්නට පස්සේ අරක නැහැ. එතකොට ඉතින් එහෙම පදින්න බෑ වැටෙනවා. ඉතින් කොහොම හරි ඔහොම වැටි වැටි මේ දෙක අර වැටි වැටි හරි හුරු වෙන. එහෙම නැත්නම් අපි හුඟක් වෙලාවට අපි මුලින්ම පදිනකොට පොඩි අයට නම් දෙනවනේ පිටිපස්සට රෝද දෙකක් හයි කළා. අමතර රෝද දෙකක් හයි කළා. බයිසිකලේ පදින්න දෙනවා. එතකොට හැන්ඩල් එකේ බැලන්ස් කරන්න ඕවා මේවා මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. එයාට පුළුවන් වෙනවා අර පැඩල් එක පදින එක හොඳට හුරු වෙන්න. ඒක හොඳට හුරු වුණාට පස්සේ එනෝ ස්වභාවයක් ඉබේ කෙරෙන තැනකට ඊට පස්සේ මේ පැඩල් එකට වෙනම අවධානයක් දෙන්න ඕනේ නැහැ. පැඩල් එක පදින එකට, කරකවන එකට වෙනම විශේෂ අවධානයක් දෙන්න ඕනේ නැහැ. ඒක හොඳට හුරු වෙලා ඇඟ දන්නෝ දැන්. ශරීරය දන්නෝ. ඒක සංස්කරණය වෙලා තියෙන්නේ. මේ පරණ අපි හුරු වෙච්ච සංස්කාර වලින් ඒ කඩයුත්ත කරගෙන යන කය මනස දන්නෝ. ඒ වගේ දේවල් ටිකක් අපේ කොහොමටත් තියෙන ඔය ආහාර දිරවණය වේවා කොහොමටත් අපිට සංස්කරණය වෙච්ච දේවල් අපි වලට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ එතකොට අන්න එහෙම ඉබේ සිද්ධ වෙන තැනට ආවට පස්සේ යාට පුළුවන් වෙනෝ ඔන්න හැන්ඩල් එකට අවධානය දෙන්න. එතකොට ඊට පස්සේ අර ඔය රෝද දෙකත් අර පිටිපස්සේ තියෙන රෝද දෙකත් අපි ගලවලා දුන්නත් ඊට පස්සේ යාට ටිකක් මුලින් අමාරු වෙන්න පුළුවන්. නමුත් ටික ටික හැන්ඩල් එකටත් හුරු වෙන්න හැකියාව වෙනවා. ඉතින් මුලින් අර හැන්ඩල් එක තදට අල්ලගෙන බොහොම තදින් අල්ලගෙන පදින්න හදන්නේ. පස්සේ මෙයාට ටිකෙන් ටික තේරෙනවා මේ හැන්ඩල් එක මෙච්චරම තදින් අල්ල ගන්න ඕනේ නැහැ කියන එක. ඒ කියන්නේ අපි බොහොම තදට අල්ලන අරමුණු ඊමාවචන ඒව යම් තුලණයකින් ඇසුරු කරන්න හැකියාවක් එනවා. අර අපි කලින් හුරුවට එහෙම නැත්නම් අපි හුරු නැති හින්දා අරමුණ බොහොම තදට අල්ලපු එක තමන්ගේ gedara වගේ අරමුණ තමන්ගේ gedara වගේ වුණාට පස්සේ තමන්ගේ කයත් එක්ක හොඳට සම්බන්ධ වුණාට පස්සේ අපි අරමුණත් එක්ක යම්කිසි කනෙක්ෂන් එකක් හැදෙන සම්බන්ධයක් ඊට පස්සේ කය දන්න ඕ ඒක කරගෙන යන්න අපිට තියෙන්නේ නිකන් දැනුවත් වෙන්න විතරයි යන්නේ මට්ටමට ආවට පස්සේ ওই තරම් හැන්ඩල් එක තදින් අල්ලන්න ඕනේ නැහැ ඉතින් ඊට පස්සේ පව් වෙනකොට හෑන්ඩල් එක අල්ලන්නේ නැතුව බයිසිකලේ පැදන් යන්න පුළුවන්. ඒක ඉතින් මුලින් කියලා හරියන්නේ නැහනේ. ඒක මුලින් කියන්න ගියොත් එහෙම අපි ওই බයිසිකලේ පදින්න හුරු වෙන එක්කෙනෙක්ට කිව්වොත් එහෙම ඕක හෑන්ඩල් එක අතැල්ලලා යන්න පුළුවන් කියලා මේ මිනිස්සයාට තද වෙනවා ඉතින්. සාධාරණයි. ඉතින් ඒක නිසා ආරම්භකයට අපි පටන් ගන්නකොට ඕනම අරමුණක් අරගෙන කමටහනක් අරගෙන ඒකේ පුළුවන් තරම් විශේෂ ලක්ෂණ බල බල ඉන්නවා. බලනකොට බලනකොට වෙන්නේ අරමුණ හොඳට හුරු වෙනවා ඇසුරු කරන්න. ඒක තමන්ගේ gedara වගේ වෙනවා. අරමුණත් එක්ක මූණට මූණලා ඉන්න පුළුවන් වෙනවා. ඉතින් බයිසිකලයටත් ඕක ඕකමයි වෙන්නේ. අපිට වෙන ඕනම උදාහරණයක් අරගන්න පුළුවන් මේකට. ආ ওই විදියට අරමුණේ විශේෂ ලක්ෂණ අරමුණේ එක එක පැතිකඩවල් අරමුණේ එක එක කොටස් අපි හොඳට බලලා එකින් එක එකින් එක වෙන වෙනම හුරු වෙනවා. හුරු වෙනකොට වෙන්නේ අපේ කයත් මනසත් ඒ අරමුණට සම්බන්ධ වෙනවා. ඒක තමයි සම්පජානකාරී වෙනවයි කියන්නේ ඊට පස්සේ කනෙක් කනෙක්ෂන් එකක් හැදෙනවා. කනෙක්ට් වෙනවා කියන එකට ඊට පස්සේ අපි ඔය බණක් කියද්දී වුණත් අපි වෙන කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරද්දී වුණත් ඒ දේ ඒ සම්බන්ධතාවය ඇති වෙනවා ඊට පස්සේ ඒක බොහොම ලස්සනට ගලාගෙන යනවා අපිට මේ විශේෂයෙන් කල්පනා කර කරන්න දෙයක් නැහැ. අපිට ආගන්තුකයෙක් මුණ ගැහුණා නම් අපි වෙනම විශේෂයෙන් විශේෂ අවධානයක් තියාගෙන ඒ කෙනත් එක්ක කතා කරනවා. මොකද මේ අපි අඳුරන්නේ නැති කෙනෙක් අපි දන්නේ මොන විදියට ප්‍රතිචාර ලැබෙයිද කියලා මොන විදියට හැසිරෙන්න ඕනද කියලා මේ කෙනා ඉස්සරහා හැබැයි එහෙම නැහැ හුරු වුණාට පස්සේ. හුරු වුණාට පස්සේ අපිට නිකන් විශේෂ අවධානයක් නැතුව උයේ කතා කරන්න පුළුවන්. අන්නේ මට්ටමට එනවා අපිට කයට දැනටම ඒ ටික සිද්ධ වෙලා තියෙනවා. කය කොහොමද දන්නව ගොඩාක් දේවල් කරන්න. උදාහරණයක් විදිහට අපිට පිඟානක් හොදන්න ඕනොතින් පිඟාන හොදන විදිය කය දන්නව. අපිට තියෙන එකට දැනුවත් වෙන්න. අන්න ඒ වගේ හොඳට හුරු වෙච්ච දේවල් ගැන අපිට පුළුවන් අවධානය දෙන්න විශේෂ අවධානයක් දෙන්න නැතුව හැබැයි ඒකත් ආදුනිකයට හරි අමාරුයි කරන්න අවධානය දුන්න ගමන් එයාට මේ අරමුණ විශේෂයෙන් අල්ලන්න ගන්න. ඒක ඒක හුස්මටත් එහෙමයි. ඔය බයිසිකලේ අරගෙන අපි කරන දෙයමයි හුස්මත් එක්කත් වෙන්නේ. හුස්මත් එක්ක කරන දෙයමයි බයිසිකලෙත් එක්ක සිද්ධ වෙන්නේ. ඒකම තමයි වෙන ඕනම අරමුණක් එක්ක සිද්ධ වෙන්නේ. මොන දේ ජීවිතේ කරන්න ගියත් අපේ ඒ කර්මුණත් තෝල්ල ඒකත් එක්ක හුරු වුණාට ඔය ඒ කර්මුණ අපි ඉගෙන ගන්නකොට ඒ කර්මුණත් එක්ක ඇසුරු කරන්න හුරු වෙනකොට අපි ඒක හරහා මුළු ලෝකෙම තියෙන සියලුම අරමුණු ඇසුරු කරන්න ඉගෙන ගැනීමක් මේ සිද්ධ වෙන්නේ. එතකොට කලින් උනේ ආනාපානය අපි දන්නවා කියලා හිතුවට අපි ඒක ඇත්තටම දන්නේ නැහැ. ඒකේ අර ලක්ෂණ බලන්න බලන්න තමයි මේ පැතිකඩවල් ඔක්කොම අපි බලන බලන්න බලන්න තමයි ඒක අපිට කයයි මනසයි එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකේ අපි අර බයිසිකලේ පදින එකේ උදාහරණෙදි කිව්වා වගේ අපි ආනාපානය ගැන ඒක එක පැති කඩක් බලනකොට ඔන උස්ම ගන්න විදිය වෙනස් වෙනවා. ඊට පස්සේ කියන උස්ම හිට වෙනවා කියනෝ, පපුව රිදෙනවා කියනෝ, ඔළුව කකිනවා කියනෝ, ඔන්න ලෙඩ කෝටියයි දැන් චෝදනා ගොඩයි. ඉතින් ඌක හරහා යන්නේ නැතුව ඒක පටන් ගන්නකොට කෙනෙක්ට ඒක හුරු නැත්තම් අරමුණ ඒ අරමුණ ඇසුරු කළා මේක හුරු වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ වතුරට බහින්න නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ ගොඩ ඉඳන්. බයිසිකලයක් පදින්න කවදාවත් හුරු වෙන්න බෑ මේ. ඒක පදින්න නැතුව ඉතින් කොහොම හරි පදින්න වෙනවා. පිටිපස්සට රෝඩ් දෙකක් අයි කරගෙන හරි පදින්න වෙනවා. මේක ඉතින් ආනාපානෙත් එක්ක හිටියයි කියලා කවදාවත් ඉතින් මේ මේ කකුල් පැටලිලා වැටෙන්නෙත් නෑ. බිම් වැටිලා තුවාල වෙන්නේ නැහැ, තල්ල කඩා ගන්න වෙන්නේ නැහැ. උයේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. උයේ වෙන ආන පොඩ්ඩක් ඉතින් ඔය ලෝකා කියන්න ගනි, පපුවරි දෙන්න ගනි, එහෙම නැත්නම් චුට්ටක් හුස්ම හිර වෙන්න ගනි, මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම අපි හුස්ම ගත්තා කිසිම ප්‍රශ්නයක් උන්නේ මෙන්න બોලේ මේක දිහා බලන්න ගත්ත ගමන් මෙන්න හුස්ම තද වෙනවා. ඉතින් ඒක ඒක ඒකත් එක්ක ඉඳලා හුරු වෙලා හුරු වෙලා අරමුණ හොඳට මූණට මූණලා ඉන්න හුරු වෙනකන් ওই සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒ හරහා යන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක ගිහිල්ලා ගිහිල්ලා හොඳට හුරු වුණාට පස්සේ ඔන්න අපිට පුළුවන් වෙනවා බයිසිකලයට බයිසිකලයට විශේෂ අවධානයක් දෙන්න නැතුව බයිසිකලේ පැදගෙන යන්න. ඉතින් එතකොට තමයි ඔන්න එන්නේ යෝගාවචරය මේ ටිකෙන් ටික අරමුණේ පොදු ලක්ෂණ බලන තැනට ඒ අරමුණ දිහා පොදුවේ අර විශේෂයෙන් බලන්නේ නැතුව පොදුවේ අරමුණ සම්පූර්ණයෙන් අල්ලලා මුළු අරමුණේම ලක්ෂණ ටික බලන්න පුළුවන් වෙනවා සම්පූර්ණ එකක් විදියට අරගෙන. එතකොට බයිසිකලේ පැදගෙන යන්න පුළුවන් වෙනවා බයිසිකලේ පැඩල් එක පදින එකට වෙනම අවධානයක් යොමු කරන්න ඕනේ මේ මොකද්ද මේ හැන්ඩල් එක හරවන එකට වෙනම අවධානයක් දෙන්න ඕනේ නැහැ. බයිසිකලේ ඇඟ දන්නව පැදගෙන යන්න Taman නිකන් උදු දැනුවත් වෙනවා. හැබැයි තාම බෑ. වලවල් බේරන්න බැරි වෙන්න පුළුවන්. නැත්තම් ඉස්සරහින් වාහනාවතින් වාහනවලට හැප්පෙන්නේ නැතුව මේක බේරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපේ අවධානය බාහිරින් වෙන එකක් ආපු ගමන් ඒකට වැඩිපුර යනවා. ඔන්න ඊට පස්සේ බයිසිකලේ අමතක වෙනවා. එහෙම නැත්නම් බයිසිකලේ පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වෙන්නේ අර බාහිර අරමුණු වල තාම අර තියෙන තුලනේ අර තියෙන බැලන්ස් එක නැහැ. අපි මේ අපි තෝරගත් අරමුණේ බැලන්ස් වුණාට තෝරගත් අරමුණ හුරු වුණාට තෝරගත් අරමුණේ අංග ප්‍රත්‍ය හොඳට බලලා ඒකත් එක්ක ඉන්න හුරු වුණාට ඒ හුරු වෙනකොට වෙන්නේ අපේ යම්කිසි අවකාශයක් හැදෙනවා මේ අරමුණත් එක්ක අපි කලින් වගේ බැහැගෙන බලපු ගතිය නැති වෙලා මේ අරමුණත් එක්ක ටිකක් ඈත් වෙලා අරමුණ දිහා පොදුවේ බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි අපිට නැත්තේම. කෙලෙස් වලින් කරන්නේ මොය අරමුණට බස්සන එක. ඒක නිසා තමයි අපිට අරමුණත් එක්ක තියෙන තුලනේ නැති වෙන්නේ. අපි දැන් කරන්නේ අරමුණ හොඳට හුරු කරගත්තට පස්සේ අරමුණත් එක්ක ඒ ටිකෙන් ටික ඈත් වෙලා යම් දුරස්තභාවයක් තියාගෙන ඇසුරු කරන්න හුරු වෙන එක. ඒක මිනිස්සෙට උනත් එහෙමයි වෙන්නේ. අපි ඇසුරු කරන්න ඇසුරු කරන්න කෙලෙස් හරහා නෙවෙයි නා. ඒ කෙනාගේ හැසිරීම ටික අපි තේරුම් ගත්තට පස්සේ අපිට යම් දුරස්භාවයක් අපිට හුඟක් වෙලාවට වෙන්නේ පුජ්‍යලය ඇතුළු කරන්න ගියාම මේ කෙනාගේ හොඳ පැත්ත විතරයි දකින්නේ. නරක පැත්ත දකින්නෙම නැහැ. එහෙම නැත්නම් නරක පැත්ත විතරයි දකින්නේ හොඳ පැත්ත දකින්නෙම නැහැ. උයි දෙකම තුලණය වෙලා දකින්න ගත්ත දවසට උයි ඕනවට වඩා බැඳෙන්න යනකොට Tamanට තේරෙනවා මේ මනුස්සයාගේ තව පැති ගැඩක් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා කියන එක. ඒ එක්කම වැටහෙන්න ගන්නවා. නරක පැත්ත මේ මනුස්සයා Tamanට බැන්න නම් ගහන්නාව නම් රණ්ඩු වෙන්නව නම් ඊ අස්සේ මේ මිනිස්සයාගේ හොඳ පැත්තකුත් තියෙනවා කියන එකේ හොඳ පැත්තත් ඕනම මිනිස්සෙගේ ওই දෙපැත්තම තියෙනවා. අන්න ඒක ආවට පස්සේ ඒකත් එක්ක බැලන්ස් වෙන්න ගන්නවා අපි ওই තරම් ප්‍රතික්‍රියා කරන්න යන්නේ. ඉතින් අරමුණත් එක්කත් එහෙමයි. ඒ අරමුණු බාහිර අරමුණු අපිට හුරු නැති නිසා දැන් බයිසිකලේ පැදගෙන යනකොට වෙන බාහිර වෙන කෙනෙක් කතා කරා වේවා වෙන පාරේ යන වෙන කවුරු හරි දිහා බැලුනා හරි වේවා එහෙම නැත්නම් පාරේ වලක් මොකක් හරි තිබ්බ වේවා වාහනයක් ආවේව ඒක දිහා බැලුව ගමන් මේකෙන් දඩෝම් ගාලා අර කබඩය පොළවේ ගැහුවා වගේ තලගය පොළවේ ගැහුවා වගේ බිම. ඒ අර මේ දැන් මේ මේ අරමුණත් එක්ක හුරු වුණාට බාහිර අරමුණු වලට අපි සම්පූර්ණයෙන් ඇදිලා යනවා. ඉතින් ඒක නිසා අපිට කෙලින් පාරක වෙන වාහනත් නැත්තම් වලගොඩලිත් නැත්තම් හොඳට දැන් බයිසිකලේ පැදගෙන යන්න පුළුවන් අරමුණට එක්ක මූණට මූණලා ඉන්න පුළුවන් බාහිර කරදරයක් නැති තාක්කල්. දැන් ඔන්න අරමුණේ පොදු ලක්ෂණ බලනවා කියන තැනට මෙතන මෙතන ඉඳන් එයාට මේ බයිසිකලේ තව හොඳට පැදලා හුරු වෙන්න ඕනේ. ඒකට කියනවා අපි වශී කරනවා කියලා අරමුණ. ඒකත් එක්ක තව හොඳට ඉන්න ඇසුරු කළලා ඇසුරු කරලා ඉන්න හුරු වෙනෝ මං හිතන්නේ අපේ කාලය මේ මෙච්චරයි තියෙන්නේ මං හිතන්නේ මේ අපි මෙතනින් නවත්තුමු මං ඊළඟ දවසේ අපි කොහොමද එතනින්ද ඉස්සරහට අරගෙන යන්නේ කියන එක සම්පජන්ණය තවදුරටත් හුරු කරගන්නේ කොහොමද කියන එක ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු මං ලොකු සානංශ වැඩම කරලා ඉන්නේ ඉන්නවා මං ලොකු සානංශට ප්‍රශ්න සාකච්ඡාවට ආරාධනා කරලා එන්නම්